ඊළඟට ධම්මික මහත්මයා ධම්මිකා නියද ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි මගේ මගේ ප්‍රශ්නෙට වඩා ස්වාමීන් වහන්සේ මට මේ ස්වාමීන් වහන්සේගේ අදහස දැනගන්න ඕනේ මේක ගැන දැන් අපි මොනවා හරි සමාජයේ රටේ එහෙම නැත්නම් ලෝකේ ප්‍රශ්නයක් ගැන Tamanට ගන්න පුළුවන් තරමට ගන්නත් ඕනේ. එතන සමතුලිතභාවයක් තියාගන්න ඕනේ. එහෙම නේද ස්වාමීන් වහන්සේ ඒක? ඔව් ඒ කියන්නේ දැන් ඇත්තටම අපි කල්ලාතුම දේවල් මගහරින්න ගත්තොත් දැන් අර අපේ අර ඉස්සල්ලා ප්‍රශ්න කළේ බුද්ධිනි මහත්මිය එතුමිය කිව්ව කාරණේදිත් මම ඒකයි පැහැදිලි කළේ අපිට යමක් සම්බන්ධව ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඒක වටිනවා. දැන් මේ මේ ධර්ම කාරණාවදී අපිට ගොඩාක් වැදගත් වෙන්නේ අනිත් අය මොනවද කරන්න කියන එක නෙමෙයි. අපිට ලෝකෙ ඔක්කොම දෙනා හදන්න බෑනේ. ඔක්කොම එක තැනකට ගන්න බෑනේ. ඒ නිසා දේශපාලනඥයෝ මෙහෙම කරන්න ඕන, බෞද්ධයෝ මෙහෙම කරන්න ඕන, හාමුදුරුවෝ ඒවා නිකන් ප්‍රකාශන විතරයි. ඒව අපිට මේ ධර්ම සාකච්ඡාවකදී වැදගත් වෙන්නේ ප්‍රායෝගික කාරණා නෙමෙයි. අපිට මෙතනදී වැදගත් වෙන්නේ ඒ බඳු කර්මවලදී මම කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕන. ඒකයි වැදගත් වෙන්නේ අපිට. මොකද අපිට අරයා මෙයා මෙහෙම කරන්න ඕන කියලා කතා කරන්න ගියොත් අවුරුද්දක් කතා කරන්න පුළුවන් දේවල් පිටිපද න්‍යායාත්මක කාරණා. ඉතින් ඒවට 아무තු ධර්ම සාකච්ඡාවක් ඕනේ නැහැ. ඒව හැමතැනම හැමදාම කතා වෙන්නේ ඕවා තමයි. ඉතින් ඒ නිසා ධර්ම සාකච්ඡාවකදී අපිට වැදගත් වෙන්නේ ඇත්තටම තමන් කොහොමද ඒකට මුහුණ දෙන්න ඕන කියන එක. ඉතින් ඒ නිසා ඔබතුමියගේ ප්‍රශ්නය අපි යම් කිසි කාරණයකදී අපිට ඔරොත්තු දෙන ප්‍රමාණය අපිට පුළුවන් ප්‍රමාණය ඒක අපි තේරුම් ගන්නට. හැබැයි ඒ ඔරොත්තු දෙන ප්‍රමාණය මත කියලා අපි සමහර දේවල් නොසලකා හරින්න ගියොත් දැන් ඒකයි උදාහරණයක් හැටියට කිව්වේ දැන් අපේ මනස උනත් පුද්ගලිකව නිතර කැමති ඒ මගේ ධාරිතාව තුළ විතරක් පවතින. එතනින් එහාට යනකොට ටිකක් වෙහෙස කරයි ඒක. ඒක කායිකව උනත් මානසිකව උනත් අපිට දරන්න පුළුවන් ප්‍රමාණය ඔබ්බට යන්න ගියාම ටිකක් වෙහෙස කරා. හැබැයි ඒක වෙහෙස කර වුණාට ඒ තුලින් තමයි අපේ ධාරිතාව වර්ධනය වෙන්නේ. එතකොට මේ වර්ධනය වෙන ඉමට යන්න ඕන නම් අපි හැමතිස්සෙම අර දැනට ඉන්න తত্ত্বය තව පුළුල් කරන්න ඕනේ. ඒක පුළුල් කළ යුත්තේ නිකන් ආවට ගියාට එහෙම නැත්නම් අවිචාරවත්ව නෙවෙයි. අපි ਵਿਚාරපූර්වකව මට මෙපමණ නම් දරන්න පුළුවන් මේ తত্ত্বය තව පුළුල් කරන්න මම කුමක්ද කළ යුත්තේ? කියන කාරණා ඒකට අදාළ සාධක හරියට තේරුම් අරගෙන Tamanටත් අනුන්ටත් යහපතක් කළ හැකි හැකි ක්‍රමයට Tamanගේ ධාරිතාව විවෘත කරනවා නම් පුළුල් කරනවා නම් ඒ ක්‍රමය තමයි Tamanගෙත් අනුන්ගෙත් යහපත පිණිස පවතින දැනට අපට ඔරොත්තු දෙන ප්‍රමාණය මොකක්ද කියන එක අපි තේරුම් ගන්නත් ඕනේ. එහෙම නැති වුණොත් අපි කරන්න බැරි දේවල් වලට අත ගහන්න ගිහිල්ලා ඔරොත්තු දෙන්නේ නැති දේවල් බාර අරගෙන ලොකු අර්බුදයක් ඇති වෙනවා. ඒ නිසා දැනට තමන්ගේ ප්‍රමාණය හඳුනා ගන්නට ඕන. ඒ ප්‍රමාණයෙන් දේවල් වලට අවතීර්ණ වෙන්න ඕන. හැබැයි ඉන් ඔබට අපට දේවල් කළ හැකි නම් කළ යුතු නම් ඒ සඳහා අපේ ධාර්මික උත්සාහයක් ගැනීම අවශ්‍යයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ කලින් කියපු කීප කීප ගමනක් මම හිතන්නේ කියපු බණකින් දෙයක් මම නිතරම මතක් කරගන්නවා මම දෙයක් ගැන හිතනකොට ස්වාමීන් වහන්සේ දේශනා කරලා තියෙනවා මොන කොච්චර හොඳ දෙයක් වුණත් තමන්ගේ හිත නරක වෙන දෙයක් නම් ඒකට වඩා තමන්ගේ හිත හොඳින් තියාගන්න එක ඊට වඩා වටිනවා කියලා. මේ මේ වචන වලින්ම නෙවෙයි. ඒක තමයි. දැන් අපි දැන් අපි නිතරම කතා කරනවානේ මේ බුදුදහම තුල ක්‍රම දෙකක් තියෙනවා ගැටලු निराකරණය කරන. එක ක්‍රමයක් තමයි සමත ක්‍රමය. අනිත් එක තමයි විදර්ශනා ක්‍රමය. සමත ක්‍රමයට තමයි අපි ගොඩක් දෙනා කැමති. ඒ කියන්නේ යම් කරුණක් නිසා අපේ සිතේ ගැටුම් මතුවෙනවද ඒ කාරණයෙන් අපි ඉවත් වීම. එහෙම නැත්නම් ඒ කාරණය අපෙන් ඉවත් කිරීම. එහෙම නැත්නම් ඒ කාරණයයි අපි දෙකම එතන තියෙනවා. හැබැයි අපි ඒ ගැන හිතන්නේ නැතුව වෙන යහපත් කරුණක් ගැන හිතනවා. එතකොට ඔය ඔය ක්‍රම තුනම සමත ක්‍රම. ඕකෙන් සමත භාවනාව හැටියට දක්වන්නේ තුන්වෙනි ක්‍රමය පමණයි. පළවෙනි ක්‍රමය යම් ගැටලුවක් තියෙනවා නම් අපි එතනින් අයින් වෙනවා. දෙවෙනි ක්‍රමය තමයි යම් ගැටලුවක් තියෙනවා අපි ඉන්න තැනින් ඒ ගැටලුව ඉවත් කරන. එතකොට මේ දෙකමත් සමත ක්‍රම තමයි. හැබැයි ඒවා භාවනා නෙමෙයි. තුන්වෙනි ක්‍රමය ගැටලුවක් තියෙනවා මමත් ඉන්නවා ගැටලුව අයින් කරන්නෙත් නෑ මම අයින් වෙන්නෙත් නෑ හැබැයි ඒක අරමුණු කරන්නේ නැතුව වෙනත් අරමුණක් ගන්නවා. එතකොට සමත ක්‍රමයේදී සමත භාවනාවේදී අපි පුහුණු කරන්නේ අකුසල ආරම්මණය නිසා මතුවෙන අකුසල මනෝභාවයන් යටපත් කරන්න අරමුණ වෙනස් කරලා කුසල ආරම්මණයක් මතු කරගන්න. එතකොට එතනදී අපේ මනස සංසිඳෙනවා. එතකොට ඔබතුමිය කියන්නේ අපි ධර්මදේශනාවකදී පැහැදිලි කරපු ඒ බඳු ක්‍රමයක්. යම් තැනකදී අපේ හිත කැළඹෙනවා නම් හිත නරක් වෙනවා නම් අපි එතනට යන්නේ නැතිව අපි තෝරා ගන්න ඇත සිත සංසිඳෙන සංසුන් වෙන ඒකාග්‍ර වෙන ක්‍රමය තමයි අපි තෝරගන්නේ. ඒක තමයි සමත ක්‍රමය. විදර්ශනා ක්‍රමේදී වඩා වැදගත් වෙනවා අපේ සිත කැළඹුණා වුණත් අපට ද්වේෂය මතුණා වුණත් අපට ඒ කැළඹෙන බව ද්වේෂය දකින්නට අපට සති සම්පජාඤ්ඤය උපදවා ගන්න පුළුවන් නම් ඒක තමයි චිත්තානුපස්සනාව. ඒක තමයි විදර්ශනාව. එතනදී අපි මගහැරලා හරියන්නේ නැහැ. ඒක මාරු කරලා හරියන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ සක්කපඤ්ඤ සූත්‍රයේදී සක්‍රදේවේන්ද්‍රය අහන කරුණ වලට පිළිතුරු දීම වශයෙන් දේශනා කරනවා යම් නොසතුටු බවක් තියනවා එය දරාගත යුතුයි යම් නොසතුටක් තියෙනවා ඒ නොදරිය යුතුයි යම් සෝමනස්සයක් ඒ කියන්නේ යම් සෝමනස්සයක් තියෙනවා එය දැරිය යුතුයි යම් සෝමනස්සයක් තියෙනවා ඒ නොදරිය යුතුයි ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මම හැම සතුටක්ම හැම දුන්නසක්ම දැරිය යුතුයි කියලා මම දේශනා කරන්නෙත් නෑ හැම සතුටක්ම හැම දුන්නසක්ම නොදැරිය යුතුයි කියලා මම දේශනා කරන්නෙත් නෑ යම් සතුටක් ಗುಣ නුවණ අවදි කරන්නට උදව් වෙනවා නම් ඒ සතුට දරා ගැනීම යෝග්‍යයි. යම් සතුටක් නිසා අකුසල් වැඩෙනවා නම්, පාප ධර්ම, අසත් ධර්ම වැඩෙනවා නම්, රාගය වැඩෙනවා නම්, කාමච්ඡන්දය වැඩෙනවා නම්, එතකොට ඒබඳු සතුට අයෝග්‍යයි. ඒ ඒ සතුට වර්ධනය කරන්නට යෝග්‍ය සතුටක් නෙමෙයි. යම් දුම්නසක් නිසා ගැටුම් ඇති වෙනවා නම් වෛර ඇති වෙනවා නම් අනර්ථය සිද්ධ වෙනවා නම් ඒ ගැටුම දරන්න සුදුසු ගැටුමක් නෙමෙයි යම් යම් දුම්නසක් නිසා Tamanට විදර්ශනා උපදවන්නට පුළුවන් නම් විදර්ශනාවෙන් සිත දකින්නට පුළුවන් ඒ අත්දැකීමක් හැටියට නැවත එසේ නොවන්නට කටයුතු කරන්නට පුළුවන් නම් අන්න ඒ බඳු තැනදී ඒ දුම්නස උනම් දරන්නට යෝග්‍යයි එතකොට ඒ විදිහට අපි විදර්ශනා ක්‍රමයට අවතීර්ණ වෙනවා නම් අපිට වඩා වැදගත් වෙන්නේ අපි සතුටින් ඉන්නවද නොසතුටින් ඉන්නවද කියන එක නෙමෙයි. ඒ කරුණේදී මට ඇති වෙන්නේ තරහක්ද එහෙම නැත්නම් සොම්නසක්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ ඇති වෙන මනෝභාවය හේතුඵල වශයෙන් විදර්ශනා කිරීමයි එතන වැදගත් වෙන්නේ. දැන් චිත්තානපස්සන සතිපට්ඨානේ බුදුරජාණන් වහන්සේ ආරම්භ කරන්නේම අකුසල් සිතෙන්නේ. සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති සදෝසං වා චිත්තං සදෝසං චිත්තන්ති පජානාති මේ බහුලවම ඇති වෙන ක්ලේශයන් තමයි බුදුරජාණන් වහන්සේ චිත්තානුපස්සනාවේදී මූලික කොටගන්නේ ඊළඟට නීවරණ පිළිබඳ ධම්මානුපස්සනාවේදී සියල්ලක්ම අකුසල් තමයි විදර්ශනාවට යොදාගෙන තියෙන සියලුම නීවරණ ධර්ම ඉතින් ඒ නිසා අපේ සිතට අකුසලයක් මතුවෙන හැම මොහොතකම අපි බැහැර කරලා කුසලයට යා යුතුයි කියන එකක් නෙමෙයි. ඒ කියන්නේ අකුසලෙන් කුසලයට තමයි පැමිණිය යුත්තේ. අර ඔබතුමිය සිහිපත් කළා වගේ සිතට නොසතුටක් දුම්නසක් එන හැම මොහොතකම එය මගහැර යා යුතුයි කියලා නියමයක් නැහැ. අපිට එතනින් මගහැරලා හිත සංසුන් කරගන්න පුළුවන් නම් හොඳයි. ඒක සමත ක්‍රමයයි විදර්ශනා ක්‍රමේදී ඒ නොසතුට, දුම්නස, තීඩාව, චිත්ත වික්ෂෝපය මගහරින්නේ නැතිව ඒ ඒ ඒ කෙරෙහි සති සම්පජඤ්ඤය උපදවා ගන්නට පුළුවන් නම් ඒක තමයි කෙලස් දුරු කිරීමේ ප්‍රසස්ත ක්‍රමය. පැහැදිලි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ කිව්වාගේ දැන් පළවෙනි විදිහේ ක්‍රමයේ මට යොමු කරන්න පුළුවන් සමාජයේ එහෙම ප්‍රශ්නවලදී හැබැයි දෙවනි ක්‍රමය විදර්ශනා අපේ හැම හැමදාම ජීවිතේ ඒක අපිට හම්බ වෙනවා. ඒ කියන්නේ හැම වෙලාවෙම ජීවිතේ සන්තෝෂෙන්ම නෙවෙන්නේ ස්වාමීන් වහන්සේ. එතකොට මම හිතන්නේ ඒක වැඩියෙන් වැදගත් වෙනවා ස්වාමීන් වහන්සේ කිව්වා වගේ විදර්ශනා මොකක් හරි අමාරු තැනක දැන් තමන්ගේ ජීවිතේ තියෙනකොට එතනින් අපිට ගැලවෙන්න විදිහක් වෙන්නේ නැහැ. සමාජයේ ප්‍රශ්නයක් අපිට අහක බලාගෙන ඉන්න පුළුවන් වෙලාවකටවත්. ඒ කියන්නේ සමහර දේවල් අපිට තියෙනවානේ අර සමත ක්‍රමය අනුව අපිට මගහැර දාන්න බෑ. ඒ වගේම සමහර තැන්වලදී අපිට ඒ ගැන නොසිතා ඉන්නටත් බෑ. ඉතින් ඒ බඳු තැනකදී කියන්නේ දැන් සමහර තැන්වලදී මග හරින්න පුළුවන් නිසා අපි හැමතිස්සෙම මග හරින්න උත්සාහ කරනවා. ඉතින් එතකොටත් අර සමත ක්‍රමය තමයි ඉතින් අපි වැඩෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සල්ලේක සූත්‍රයේදී සමත ක්‍රමය කියලා කියන්නේ ditta dhamma සුඛ විහරණයක් පමණයි. ඒක සල්ලේක න්‍යාය නෙමෙයි. සල්ලේක කියන්නේ කෙලස් දුරු කරන ක්‍රමය. සල්ලේක ප්‍රතිපදාව වෙනයි. ditta dhamma සුඛ විහරණය වෙනයි. ඉතින් අපිට සුවසේ ඉන්නට ඕන නම් පහසුවෙන් ඉන්නට ඕන නම් සමත ක්‍රමය අපිට සහාය වෙනවා. ඒක පුහුණුවක් හැටියට විදර්ශනාවට පාදක කරගන්න පුළුවන්. හැබැයි සල්ලේක කියන කෙලස් ලිහා දමන කෙලස් දුරු කරන ක්‍රමය වෙන්නේ අර විදර්ශනා ක්‍රමය. ඉතින් ඒක තමයි අපි අපහසුයෙන් හරි පුහුණු කරන්න උත්සාහ කළ යුත්තේ. ඒක උත්සාහ කරනකොට මුලදි මුලදි අපේ මනස වික්ෂිප්ත වෙන්න පුළුවන්. ඒ වික්ෂිප්ත බව සමනය කරගන්න තමයි යම් ප්‍රමාණයකට අපි සමතයත් පුහුණු කළ යුත්තේ. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පින්. තෙරුවන් සරණයි.